එතකොට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර සිහිපත් කරන්නට ඕන කතරගම කිරිවේර අභියස පවත්වන දස සර්වඥ පූජාව 24 වෙනිදා සහ 25 වෙනිදා 24 වෙනිදා හවස කතරගමට ගිහිල්ලා 25 වෙනිදාට එළි වෙන්න තමයි පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ සම්බන්ධව ධර්ම යාත්‍රා ගෲප් එකේ අවශ්‍ය තොරතුරු හුවමාරු වෙනවා අවශ්‍ය කෙනෙකුට දායක වෙන්න සහ පැමිණ සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම සම්බන්ධ වෙන අය කල් ඇතිව ඒ බව දැනුම් දීලා සහභාගී වෙනවා නම් කටයුතු සංවිධානය කරගන්නට වඩා පහසුවක් වෙනවා. හොඳයි එහෙමනම් අද ධර්ම දේශනාව අපි එපමණකින් නිමා කරලා දැන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.